ඒක නිසා සරුවචනාංශේ සාමාන්‍ය මේ ප්‍රීතිය වැඩ ගන්න ක්‍රම එකක් තමයි දානේ දෙක සීලය. තුන්වෙනි එක තමයි භාවනාව. භාවනාවේදී අපි සමත වශයෙන් විපස්සනා වශයෙන් ප්‍රීතියට සමීප වෙනවා. එතකොට දානේදී ඇති වෙන ප්‍රීතිය හුඟක් වාර ගානකින් සීලේ ප්‍රීතිය බොහොම බරපතල ඒක සරුවචනාංශේ සඳහන් කරන්නේ අප්පමෙඤ්ඤයි අප්පමානයි කියලා. මහා පොමුතක තියෙන වතුර බණින්න බැරුවා වගේ සීලයක යම් කෙනෙක් පිළිහිටියා නම් එදා පටන් එතුමට හෝ එතුමීට ලැබෙන යේ විපිලිදර නැතිකම අවිප්පට අන්දබන්ද වෙන්නේ නැතුව මම දැන් සිල්වන්තයෙක් කියලා සිල්වන්තියක් කියලා කල්පනා කරන වෙන ප්‍රීතිය සරුවචන්සි බොහොම අගය කරන නිසා ඒක කාටත් වගේ අනුමත කරලා තියෙනවා. ඒ වගේට වෙන්නේ බොහෝමත්ව වෙනසක් ඇති වෙනවා මේ සමාධි භාවනාවේදී ඇති වෙන ධ්‍යාන ප්‍රීතිය. නැත්තම් ධ්‍යානයේදී හම්බෙන ධ්‍යාන අංග වශයෙන් හම්බෙන ප්‍රීතිය. ඒ ගැන කතා කරන්න ඕනේ නම් විස්තර බලන්න ඕනේ නම් දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය පොඩ්ඩක් කියලා බලන්න. චරවඥංශ පෙන්ලා දීලා තියෙනවා ශ්‍රමණේක් වුණාට පස්සේ ඒ කෙනාට හම් වෙන ප්‍රීති කතා කරනකොට ඔය දානීය ඇති වෙන ප්‍රීතියට වැඩිය ශීලයේ ඇති වෙන ප්‍රීතිය විස්තර කරලා ඊටත් වැඩිය ප්‍රීතියක් ඇති වෙනවයි කියලා මේ සමාධි භාවනාවේදී. ඉතින් අපි මෙතන ඉන්න පිරිස් එකට වෙලා තියෙන මේ භාවනා මාතෘකාවක් යටත් එනේ එක වාලයක් අතට දෙකතුනේ ඉතින් එතෙන්දී අපිට ගන්න පුළුවන් කොහොමද මේ සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් ඇති වෙන ප්‍රීතිය අර දානයක් දීමෙන් ඇති වෙන ප්‍රීතිය සීලයක් රැකීමෙන් ඇති වෙන ප්‍රීතිය වැඩි දසදහස් ගුණයකින් වැඩි වෙන පැත්තකයි ඒතනදිත් ඔය සමත භාවනාවේදී අපි කියන උපචාර සමාධියලා අට සමාපatti දක්වා යන කොටහට හම්බෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයට වැටෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගයට වැටෙන්නේ විපස්සනාවට හම්බෙන ප්‍රීතිය ගැනයි. නමුත් මම අර මුලින්ම කිව්වා අර විපස්සනාවට හම්බෙන ප්‍රීතිය විතරක් හදාගරොත් හොඟ දෙනෙක් බය වෙනවා. අපි කාම් මේ බරපතල තැන් වලට ගිහිල්ලා නැහැ තව. එනිසා මේ බණ අපිට ක්‍රියාත්මක කරන්න බෑ ඒ වගේම තමයි සීලෙන් හම්බෙන ප්‍රීතියත් මේ ඇත්තෝ ටික ටික ටික ටික අත්දකවට්ට ඉන්නවා. මන්දල මගේ ජීවිතේ මම නම් පෙත්ත කපලා අත්දකලා තියෙනවා. මොකද මම දැන දැන සීල් කඩපු කෙනෙක් නිසා. සිල්වන්ත වුණාට පස්සේ තේරෙනවා දැන් පුදුමාකාර ප්‍රීතියක්. ඒවා සාපේක්ෂව බලමු අපි ධ්‍යානයකදී හම්බෙන ප්‍රීතිය. ධානයේදී අපි කරන්නේ මොකද්ද? ඒ මේ කාය සූත්‍රය සඳහන් කරලා තියෙන විදිහටම අපි මේ මාතෘකා කරපේකේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන මේ පස් ආකාර වූ නීවරණ ධර්ම ටික දීලා දාන එකයි. ඒකත් දානයක්ම තමයි. ඒක දීලා දැම්මට පස්සේ අපිට හම්බ වෙනවා විතක්ක ਵਿਚාර පීචිසුඛ ඒකග්ගතා කියලා ධානයේකට ධානාංග එතකොට මේ යම් වෙලාවක අපිට කාමච්ඡන්දය දුරු කරන්න නම් ඒකට ඒකාග්‍රතාවයේ කියන ධ්‍යාන අංගය චෛතසික ධර්මය අපේ හිතට එන්න ඕන. එතකොට ඒකෙන් පිරෙනකොට තමයි කාමච්ඡන්දය හැලෙන්නේ. එතනින් ගියාම ව්‍යාපාදයේ කියන නරක නපුරු ගතිය යන්නේ මේ ප්‍රීතිය හිතට આવොත් පමණයි. හිතට ප්‍රීතිය එන්නේ නැතුව වෙන මොන ක්‍රමයකින්වත් අපේ හිතේ නැත්නම් ප්‍රීතියෙන් පිරෙන්නේ නැතුව හිත ව්‍යාපාදයෙන් දුරු කරන්න බෑ. තීන මිද්දය විතක්කයෙන් තොරව දුරු කරන්න බෑ. විතක්කය කියලා කියන්නේ අරමුණ මෙනෙහි කරන එක අරමුණ ලේබල් කරනවා කියනවා මෙනෙහි කරනවා කියනවා මනස්කාරය පවත්වන එක නෑ අරමුණට නැවත නැති හිතේදීම කියන සූත්‍රයේ කියන ක්‍රමයේ කියන මේ තාක්ෂණේ දන්නේ නැතුව හිතෙන් නිදිමත නැති කරන්න බෑ එනිසා තීන මිද්දට විරුද්ධ වැඩ කරන්නේ විතක්කේ. ඊගාවට උද්දච්ච කුක්කුච්ච දෙකට විරුද්ධව ਵਿਚාරය වැඩ කරනවා. විචිකිච්ඡාට විරුද්ධව ඉතුරු මේ විතක්ක ਵਿਚාර පීති සුඛය වැඩ කරනවා. මෙන්න මේ විදිහට මේ එකින් එක ප්‍රතිස්ථාපනය කරනකොටත් ඇතිවෙන ප්‍රීතියක් ඒ ප්‍රීතිය ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛය. ඒක මම විස්තර කරන්නේ මෙහෙමයි. අපි ලෝකයා අපි අර කලින් කියපු දාලට හැම ආගමකම හැම මිනිස්සෙක්ම හැම සතෙක්ම ප්‍රීතියට කැමති. ඒ ප්‍රීතිය සඳහා උඟ දෙනෙක් මේ තැනකෙලි වලට යනවා. ජීල් වල ලොකු ගානක් දීලා ටිකට් එකක් අරගෙන ඒකෙදි විශාල රූප බලන ඇස් දෙක කටත් අරගෙන රූප බල බල ඉතින් හිතනවා අපි මේ ප්‍රීතියක ඉන්නේ කියලා මේ රූප බැලීමෙන් ලබන ප්‍රීතියක් මිනිස්සු විඳිනවා. මේ ශබ්ද ඇහිල්ලෙන් විශාල ප්‍රීති ලබනවා. නැත්නම් විවිධ ශබ්ද ක්‍රම අද ලෝකේ තියෙනවා. ඊගාට නාහයට ගඳ සුවඳ ලබා ගැනීම සඳහා විශාල වියදම් මිනිස්සු කරලා ඒකෙන් සුවඳින් ලබන ප්‍රීතියක් තියෙනවා. භෝජන සංග්‍රහ වශයක් කියලා මේ ජීව පිනවීම සඳහා විශාල ව්‍යාපාර තියෙනවා. ඊගාවට කය සැරසීම සඳහා සුඛභෝගී භාවයේ සඳහා මීජංගන ප්‍රදේශ මෙච්චරයි කියලා නැහැ. ඊගහට කය සත්වගතට පස්සේ හිතට එන විවිධ ප්‍රිය මනාප දේවල් කල්පනා කරමින් ඉදීම සඳහා ඒ විවේක ස්ථාන හොයාගෙන මේ ඉතින් විවේකීව හිතට එන දේවල් හිත හිතා ඉනවා. මේ සෑම දෙයකම මනස ප්‍රීතිය හොයනවා. තම සර්වඥාන්සේ කියන්නේ මේ ප්‍රීතිය ඇවිසීලමින් ලැබෙන ප්‍රීතිය. රූප පේනකොට ඇහි වෙන්නේ ඇවිසීමක්. ශබ්ද අහනකොට වෙන්නේ කනේ පීරිය ගෑමක් ඇවිසිල්ලක්. ගඳ බලනකොට වෙන්නේ නාශය ඇවිස්සිල්ලක්, රස බලනකොට වෙන්නේ ජීව කුපිට වීමක්, සුඛභෝගයේ දේවල් වලින් කය කුපිට වීමක්, ওই පිස්සු විකාර අදහස් කල්පනා කරනකොට වෙන්නේ හිත කුපිට වීමක්. මෙන්න මේ කුපිත භාවයේ ਸਰවඥයන්ද කියනවා අනාර්යයි කියලා. ඒක කියනවා ග්‍රාම්‍යයි කියලා. ගැමි කත්‍යක්ත්‍යයේ උසස් තත්ත්වනම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය. ඒ විවේකයෙන් හට ගන්න තමයි මේ ඉඳ ගන්නකොට භාවනා කරනකොට ආරණ්‍යයකට හෝ රුක්ක මූලයකට හෝ සේනාසනයකට එහෙම නැත්නම් මේ ශූන්‍යාකාරයට ගිහලා ඇත් දෙක වහගන්නේ කියලා කියන්නේ. ඇත් දෙක වහගැනීමෙන් කෙරෙන්නේ මොකද්ද මේ රූප බලන ආයතනේ වැඩ නතර කරනවා. ඇහැට විවේකයක් දෙනවා. ඊගාට හද්ද නැති තැනකට අපි යන්නේ කියලා කියනවා. හද තැන නැචනකට ගියාට පස්සේ කනට යම් ආකාරයක මේ විවේකයක් හම්බ වෙනවා. අපි කියනවා මොනවාරි ඇහුණා ගණන් නොගෙන හිතට කන විස්්‍රාම වෙන්න දෙන්නේ කියලා. ඊගාට නාසයට ගඳ සුවඳ නොදින තැනකට සාමාන්‍ය වාතයේ තියෙන තැනකට යන්නේ කියලා. ඒතකොට නාසයේම ආශ්වාස ප්‍රශ්වාසයේ ඇර ගඳ සුවඳ බැලීමේ කුපිට ගතියක් ගන්නේ කතා කරන්නත් එපයි කියලා කියනවා රස බලන්නත් එපයි කියලා කියනවා කට වහගන්නයි කියලා. වැහුවට පස්සේ දිවේ කුපිට ගති නැති වෙනවා. කය මිසරේ පිරමීඩයක් තැම්පත් කරා වගේ නැත්තම් ජේතවන රුවන්වැලි ඡාය වගේ හේම මේක තැනක තැම්පත් කරන්නේ. ඒතර කයට සුඛෝපභෝගී දේවල් දීමෙන් ඉරියව් මාරු කිරීමෙන් වෙන කුපිත භාවේ නැහැ. හිත එකම අරමුණක කීකරු කරන්නේ. ආනෝම කීකරු කරනකොට අර නීවරණ ධර්ම පහ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධර්මතා එනකොට උපරිම ඇහි විවේකයේ තියෙන වෙලාවේදී උපරිම කනක නිශ්ශබ්දතාවයේ තියෙන වෙලාවක උපරිමයේ නායෙන් ගඳ සුවඳ නොබලන වෙලාවක උපරිම වශයෙන් දිව විස්්‍රාම වෙනකොට උපරිම වශයෙන් කය විස්්‍රාම වෙනකොට උපරිම වශයෙන් චෛසික ධර්ම හරියනකොට අපි කියන සමාධියක් එනවා කියලා. ආන්‍ය සමාධියෙන් එන එකට තමයි විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියලා කියන්නේ මේකට තව වචනයක් කියනවා නිර්ාමිෂ සුඛය කියලා. ආමිෂයේ පමණක් දන්න ආමිෂ සුඛයේ පමණක්ම ගත කරන මිනිසෙකුට මේක වෙන්නේ විශාල ලොකු පරිවර්තනයක් පරාවර්තනයක් විදියට. නැත්නම් පරිණාමයක් විදියට. නමුත් ඇත්තටම කෙරෙන්නේ අර අවුස්සන ගති නතර කරලා හිතට gedere එන්න ඉඩ දෙන එක. හිත නැවත තමන්ගේ ආව තමන්ගේ ලැබුම් පොලට ආවා වගේ හිත නැවත තමන්ගේ ටිප් වලට එන එකයි. ඒ නිසා අපි කියනවා කාම ලෝකයේ කාම වස්තුන් සමගගත කරමින් ලබන ප්‍රීතිය හෝ වින්දනයේට කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් ලබන වින්දනයක් කියලා. යම් වෙලාවක ධ්‍යාන සැපයකට එනකොට ඇහැට රූප වලින් කිපිලා නැහැ. කන ශබ්ද වලින් කිපිලා නැහැ. නාසය ගඳ සුවඳෙන් කිපිලා නැහැ. දිව රසයෙන් කිපිලා නැහැ. කය එහෙමම තැම්පත් වෙලා හිත ශාන්තව සමාගත වෙලා සමාධිගත වෙලා ආනාපානේ නතර වෙනකොට ඒ ඇති වෙන හිතට අපි කියනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් ලබන සැපයක් කියලා. ඒක නිර්ආමිෂයි. අනි නිර්ආමිෂ ප්‍රීතියටයි හරුවචාන්සේ සඳහන් කරන්නේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය කියලා. ඉතින් ඔය தත්ත්වයට යන්න පුළුවන් ලෝකේ ඉන්න එකම සතා මිනිසයා විතරයි. ඉතින් ජීවත් වෙලත් අවුරුදු 100ක් 120ක්වත් ඔය தත්ත්වය අත්දැකේ නැත්නම් ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ මේ වටිනා බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා වටිනා මනුසාත්ම භාවයක් ලැබිලා වටිනා වියට ඇහ කන දිව නාසය කයමයන් කියන කනමය කය මන කියන ඉන්ද්‍රියන් හොඳටම ලැබිලා තියෙදි ක්ෂණ සම්පත්තියක් තියෙද්දි වටිනා සත්පුරුෂෝ ඉන්න ලෝකයක බණ ඇහෙද්දි පැවිද්දක් තියෙන ලෝකේ අර ලැබිය මිනිසෙකුට පමණක් ලැබිය යුතු සැප නොදක නොවිඳ මැරෙනවායි. ඉතින් ඒකට ටිකක් රිදෙන තාලේ කෙනහින තාලේ ශ්ලෝකයක් තියෙනවා සංස්කෘත ශ්ලෝකයක් ආහාර නිද්‍රා භය මේ තුනංච පශූන මේතං නරාණ මේතං පශූර් සමාන ධර්මේන තේෂාම අධිකෝ විශේෂ ධර්මේන හීනා පශූර් සමානක් කිය. ඒක සමහරට බෞද්ධ ආభాසෙත් ලිපි එකක් දාන්න කොහොමද Hindu ආගමෙන් අපේ එකක් වගේ පේන්නේ. නමුත් අපිට මෙතෙන්ට නම් මේ කියන දේ හොඳට කපි වෙන්න විස්තර වෙනවා. ඒකෙන් කියනවා ආහාරයේ සෙවීම. කියන්නේ රස බල බල ආහාර හොයන කන හොයන ගතිය. නිද්‍රාව පැත්තකටලා හොඳට පුරවගෙන බුද්ධිය ගන්නකොට ලැබෙන මේ සැපයක්. බය බය නිසා අපි ගෙවල් දොර හදාගන්න ආයුධ හදනවා තතං ක්‍රම පුරුදු වෙනවා කටතාප බඳිනවා, කොටු තාප බඳිනවා, හමුදාවෙන් ගෙන්නනවා, නානාප්ප දේවල් කරන්නේ කොට තනි වචනේ බය. ඊගාවට මෛතුන සේවනේ. ඉස්ත්‍රි පුරුෂ දෙපර්ශය එකතු වෙලා කරන මේ සේවනේ කියන මේ හතර තිරසනුන්ද සහ මිනිස්සුන්ද සමානයි. ආහාර, නිද්‍රා, භය මේ තුනංච පශූන මේතන් නරාණ මේතන් පශූර් සමාන. ඕකට නරයන්ට සහ පශු කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ හරක් මේ නැත්තම් ඒ සත්තුන්ට ওই දෙකට සමානයි කියලා. ධර්මේ නතේෂා මදිකෝ විශේෂා. මිනිස්යාට විතරක් අනෙක් සත්තුන්ට වැඩිය ධර්මයේ තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. ධර්මය කියලා කියන්නේ මේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් විඳීමේ ශක්තියක් තියෙනවා. ඒක සඳහා සීලක පිළිටන්න වෙනවා. පැත්තකට වෙලා සමාධියක් වඩන්න වෙනවා. ඒ ආරණ්‍ය සීනාසන ආශ්‍රය කරන්න වෙනවා, බණහඬ වෙනවා. අන්න එහෙම කරනකොට සාර්ථක වෙනකොට ඒ ඇත්තට ධර්මයේ අනෙක් සතුන්ට වැඩි විශේෂතාවයක් මනුෂ්‍ය පරිණාමයේ මනුෂ්‍ය හිතේ තියෙනවා. ඒ ධර්මයෙන් තනසෙන්න පුළුවන් විවේකජ පීතිසුඛයට අයිතිවාසිකම් කියන එක තමයි මිනිස්යාගේ තිරසනයි අතර වෙනස. ධර්මයෙන් හීන පශුර සමාන. එහෙවකම තියෙද්දිත් මේ මිනිසායේ ධර්මයේ අතින් සලකන්නේ නැත්නම් ඒකට හීනව කටයුතු කරනවා කියන තේනේ හරක් වගේ කියන එක තමයි. පශුර සමාන. හරකුන් වගේ තමයි. තිරසනුන් වගේ තමයි. ඉතින් ඒක නිසා අර සීලයක පිහිටලා මේ තමන්ගේ ඉදurang ප්‍රණීත කරගත්ත ඉදurang පිළිබඳව වගකීම වැඩි කරගත්ත ආධ්‍යාත්මික ධාර්මික හැඟීම ඇති කරගත්ත කෙනාට හොඳ අභියෝගයක් තියෙනවා අපි මේ පින් කරලා ලබ මනුස්ස ආත්ම භාවයේ මේ විවේකයෙන් හට හටගත්තා වූ ප්‍රීතිය විවේකයෙන් හටගත්තා වූ සුඛය එහෙම නැත්නම් මේ निराமிෂ සුඛය එහෙම නැත්නම් මේ අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානයේ ස්වභාවය දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඉතින් අපිට දරුවෝ ඉන්නවා, අපිට රස්සාවල් තියෙනවා, අපි කොළඹ ඉන්නේ අරකයි මේකයි කිය කිය ඉඳලා 120ක් හරි ඉඳලා මැරිලා ගියාට පස්සේ ඔය අපේ තිරසනගේ අතර වෙනස නැහැ කියන එක මරණ මොහොතේ නොපෙන්න අරින්නල්ලු. අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඒකයි මේ මරණය ඊටාම දුක්ඛිත වෙන්නේ මරණ මොහොතේදී අපිට පේන්න පටන් ගන්නවා අපිට හම්බෙච්ච අවස්ථාවෙන් චිත්තක්ෂණ කීයද අපි මේ විවේකජ පීති සුඛේ සඳහා ගත කරේ චිත්තක්ෂණ කෙල කෝටි ගාණක් අපි මේ කාම සුඛේ සඳහා නැත්නම් ආහාර නිද්‍රා බය මේ තුන කියන ධර්ම සඳහා ගත කරන්නේ ආන්නේ මේ වෙනස ඒ දෙක අතර තියෙන වෙනස මරණ චිත්තක්ෂණේ දකින්නකොට පමා වැඩි ඒ සද්දන්ත කුලයේ ඇතා නිකන් ගමේ කතා මම මේ කියන්නේ සද්දන්දකුලේ යතා මැරෙන්න චිත්තක්ෂණයට ඉස්සලා උගේ ශරීරේ ප්‍රමාණය පේනවලු. අන තීන තාකල් උගේ කන් දෙක වැඩ කරන තාට උගේ ශරීරේ කවදාකවත් උට පේන්නේ නැහැ. නමුත් මරණයට චිත්තක්ෂණයකට ඉස්සලා ඌට පේනවලු Tamange ඇඟ. එතකොට හිතනවා යකෝ මෙච්චර ලොකු ඇඟක් තියෙන දන්නා පෙරලනවනේ මම මහ පොළොව කියලා දඟනකොට වැටලා මැරෙනවා. ඒගේ හැම ජීවත් වෙන කෙනෙකුටම මරණ චිත්තක්ෂණේ පෞරුෂත්වයේ තියෙන වටිනාකම තේරෙනවා. එතින්ද පේනවා මනුස්ස හිතකට කොච්චර මේ විවේකජ පීතිසුඛය ආවේනිකද කොච්චරක් ඒක අපිට අනික් සතුන්ට වැඩිය වෙනසක් තියනවාද කියලා පේන එක අද විශේෂ පරිේශන බවට පත් වෙලා තිනවා මේ මරණ පැයේ අත්දැකීම් කියලා හැම රටකින්ම අද එළි වෙන්න පටන් ගන්න තියෙනවා. අබෞද්ධ සමාජයට බාන භාවනා කරපු නැති ඇත්තෝ හොඳටම කියන්න පටන් ගන්න තියෙනවා මේ මරණ චිත්තක්ෂණේ ආසන්න වෙලා පනාපු ඇත්තෝ ඒ අත්දකින්න தත්තේ එතකොට පේනවා මනස හිතක් කියන්නේ මොකක්ද කියලා. එතකොට පේනවා ඒක බැරි වෙලා හරි අපි පැත්තකට වෙලා අරගෙන ආරණ්‍යයකට ගිහිල්ලා හෝ විවේක සේනාසනයට ගිහිල්ලා හෝ බණක් භාවනා කරලා මේක ඩිංගිත්තක් අද්දකලා තිබ්බනම් මේකේ නිර්ාමිත සුඛය මේ කියන අවේදිත මේ අනිජේපටිබද්ධ විඥානේ මේ කියන ප්‍රීති සුඛය එදාට තේරෙයි දන්තුලා බුදුහාමුදුරන් වඳුරගත්තට වැඩිය සිල්ලකලා බුදුහාමුදුරන් වඳුරගත්තට වැඩිය බුදුහාමුදුරෝ මේ අව්‍යංගයෙන් එහෙම නැත්නම් මේ බණ උගන්වනවා කියලා ආගමක් කරනවා කියලා ධර්මය කියලා මොකද්ද මේ අපිට උගන්වන්නේ? තුනාජ කියන මේ සෑම මිනිසෙක් ගාම තියෙන පුදුමාකාර විවේකජ ප්‍රීති සුඛයක් කියලා එකක්. ඔක අත්දකින්න නැතුව මැරලා ගියොත් තිරිසන්. කිසි වෙනසක් නැහැ. එනිසා මේක අඩු ගන්න උත්සාහ කරපල්ලා. මේකට විලා ගනිilla. මේක සඳහා ශීල කරපල්ලා. මේක සඳහා මේ මේ කර්මස්ථාන කරපල්ලා කියන දු 45ක් කිසිම වෙහෙසක් නොබලා උන්වහන්සේ මේ මහන්සි උනේ මෙන්න මේක මනුෂ්‍යයන මතක් කළ දෙයක්. මොකද මනුෂ්‍යයෝගේ තියෙන ශක්තියෙන් කියන්නේම කට ඇරියොත් කියන්නේ බෑ කියලා. හොඳට කතා කරන්න පුළුවන් වෙනවා හොඳට උත්තර දෙනවා මට නම් අරයට පුළුවන් වෙන්න පුළුවන් මට නම් කොහොමඩක්වත් බෑ. අපි මේකට තමයි මේ සාමාන්‍ය දැනුම කියලා කියන්නේ ලෝකේ. මේ නිසාමදෝ තමයි දරුවචනාංශේ බුදු වෙලා මේ ලෝකේට බන නොකියන්න හිතානිටේ මොකද කට ඇරියොත් කියන්නේ බෑ කියලා. කවදාක හැකි සංඥාවක් පුළුවන් කියන ගතියක් ඇත්තෙම නැහැ. පස්සේ මේ අපි කියන කතාවට සාහිත්‍ය පොතේ සඳහන් වෙන්නේ තාම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා කියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ නොකියම ඉන්න බෑ. සමහරුണ്ട് වත්නික තේරෙයි. ඒක නිසා බණ ටිකක් කියන්නේ. ඇත්තටම මේ මෙච්චර කාර්යබහුල ජීවිතයක මේ විවේකජ පීචිසුඛය ගැන කතා කරන එක එහෙම නැත්නම් මේ අනින්ජ ප්‍රතිබද්ධ විඥානයක් කියන එකක් තියෙනවා කියලා මතක් කරන එක එහෙම නැත්නම් දීත්‍ය ධම්ම සුඛයක් තියෙනවා කියලා මතක් කරන එක ජීවිත තර්ජනයක් අද ප්‍රසිද්ධ කතා කරුවා. ඒ කියන මනුස්සයාගේ ජීවිතේට තර්ජනයක් කළා කියනවා. ඒ තරමටම අනිත් පැත්තේ දෙන්නලා තියෙන්නේ ප්‍රීතිය නම් තියෙන රූප බලලයි, ප්‍රීතිය නම් තියෙන ශබ්ද අහලයි, ප්‍රීතිය නම් තියෙන ගන්ධ බලලයි, ප්‍රීතිය නම් තියෙන රස බලලයි, ප්‍රීතිය නම් තියෙන මේ සුඛභෝගී දේවල් වල යාන වාහන වලයි, ප්‍රීතිය නම් තියෙන මේ Tamanට හිතෙන තුන දේවල් කල්පනා කරන එකයි කියලා මුළු ලෝකෙම භයානක පිළිකාවක වැටෙනවා. ඔක්කොට විරුද්ධව කල්පනා කරන මනස සමාජ දූෂකෙක්, මැරිය යුත්තේක් බවටයි ලෝකයා පිළිගන්න ඒ තරමටම මේ දානීය තීන රසයට ගිජු වෙලා ලොලෙලා ගත කරාට සීලයට එහෙම ගැම්මක් නැහැ. සීලයේ තිබුණත් යම් කිසි ප්‍රමාණයක සමාධියට එහෙම එකක් නැහැ. එහෙම තිබුණත් ප්‍රසිද්ධිය කතා කරන්න බෑ. ඉතින් එහෙව් එකේ අපි කොහොම විපස්සනාව ගැන කතා කරන්නේ? විපස්සනාව ගැන කතා කරන්න ගියාම මේ ඔළුවට හෙල්මට් එකක් දාන්න වෙලා තියෙනවා. පිටට සන්නාහ බඳින්න වෙලා තියෙනවා. මොකද මුග දන්නත් කියන අපෝව කියන්නේ නැන්නකෝ ගැඹුරු දේවල් කිව්වා මිනිස්සුන්ට පිස්සු වැටේ ඌව කල්පනා කරගන්න බැරි වෙයි කියලා. නොදන්න ඇත්තෝ කියලා කියනවා මේ මේ බුද්ධ ශාසනය ඌව කරන්න බෑ. ඒකට ඉතින් මෛත්‍රී බුදුහාමුදුර එනකන් ඉමු පොඩ්ඩක් පස්සට දාමු කියලා. මේ විදිහට මේක වටේ හැදිලා තියෙන මේ කට්ට දිහා බලනකොට ධූරයන් ගෙඩියක් වගේ. ඇතුලේ හොඳේ මැදේ රස තියෙන නමුත් කට්ට අත ගාලා ලෙව කෑවොත් එහෙමනම් ජීවත් සෞත්‍යය. ඒ නිසා මේ ප්‍රීති බොජ්ජංගේ කාගෙන කාගෙන ඇතුළට යන්න අර දාන කතා කියලා ටිකක් නලවලා උරතල් කරගෙන ඊළ කතා වලින් ටිකක් නලවගෙන සමාධිය ගැන කතා කරනකොට නම් උඟ දෙනෙක් කියන බොහොම ගැඹුරුයි කියලා. නමුත් ඒකදී කොහොම හරි මේ පැය ඇතුළත මොකක් හරි කියන්න බෑ විපස්සනාව ගැන. ඒකට මම මේ ඉර ඇඳගෙන ආවේ. ඔන්නෝය කියන නිරාමිෂ සුඛය ඔය කියන අනිත්‍ය ප්‍රතිබද්ධ විඥාණය එනතන් ඔය කියන භාවනාවෙන් ලැබෙන මේ ත්‍ිට්ඨතම වශයෙන් ලැබෙන සුඛය තියෙන කාලෙක තමයි සරුවචාන්සේ ලෝකේ පහළ වුනේ. ඒක හොඳට ඉතිහාසය ගැන දන්නත්ෝ දන්නවා. සරුවචාන්සේ පහළ වෙනකොට සත්‍සාස්තුරුන්ගේ බරගානක් ඉඳලා තියෙන ඔය කියන ධානා සුඛේ විඳපු. වෙන මොනවා හරි නැත්නම් අපි ගෞතම සරුවචාන් සාරිත්‍ය ගත්තොත් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර කියන මේ තවුසන් ළඟට ගියාට පස්සේ ඒ ගිහි කාලෙම සිද්ධාර්ථ තාපත කාලෙම ඔය සැප තේරම වින්දා. ඊටත් වැඩිය හොඳ රස කතාවක් තියෙනවා. ඒක මට ඉස්සරහට තව ටිකක් ඉස්සරහ ගන්න වෙන නිසා මම මෙතන මතක් කරලා යනවා. හත්වරු දවස් හත්වයිස් දවසේදී වප්පගුල් දවසේදී සුද්ධෝදන රජුරෝ කේතර බැලලා හානකොට සිද්ධාර්ථ කුමාරයෝ ධ්‍යාන සැපෙන් දඹගහ මුදුනේ ඉඳලා ධ්‍යාන දඹගස්වල තිබුණ හේවණල්ල ඇතුළට නැමිලා අහස හිටියයි කියන කතාව හොඳට දන්න කතාවන්නේ. ඒ කියන්නේ ඔය කියන නිරාමිෂ සුඛයත් ඔය කියන අනින්ජය ප්‍රතිබද්ධ විඥානයත් ඒ ගෙනාවු ධම්මාන් ධම්මයෙන් ගෙනාවු ගතියම තිබිලා තියෙනවා. ඊට පස්සේ ගීගියත් ඇහැරලා ගිහිල්ලා ආලාර කාලා මුද්‍රකාරාම පුත්‍ර හම්බුනාට පස්සේ ඒක ක්‍රමිකව ලබන හැටිත් ඉගෙන ගත්තා. ඊට පස්සේනේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා කිංකුසල ගවේෂිය කුසලයන් කිම කියලා හොයන්න පටන් ගත්තේ. ඉතින් දැන් කාලේ හැටියට බලනකොට ඔය ධානා සැපේ ඔච්චර ලොකු නම් එහෙනම් එදා පරික්ෂණ නැත කරන්න දුනානේ. නමුත් පරික්ෂණේ පටන් ගත්තේ මේ ඔක්කොම දැනගෙන. ඒ නිසා සරුවච්චන් වහන්සේ නෙවෙයි ඔය දාන කුසලේවත් සීල කුසලේවත් සමාධි කුසලේවත් ලෝකට අඳුන්වා දීපු පළවෙනිම මේ දේශකයන් වහන්සේ. උන්වහන්සේ කෙරුවේ ඇත්තටම ඔය තුනේ ඔක්කොම සාර්ථකව ලබාගෙන. අවුරුදු 29 30 වෙනකොට ලබාගෙන මගේ ජීවිතේ ඉස්සරහා කාලේ මැරුණත් සක්විතර දෙකම නැති වුණත් මෙච්චර කරගත්ත කෙනෙක් අවසාන කරලා මිස කුසලයේ කියන්නේ මොකද්ද කියන එක නැතුව තවිදිර කරන මේ ප්‍රීතිය මේ ලැබපු ප්‍රීතියට එහා ගිය එකක් තියෙන්න ඕනෑ කියලා ඉස්සල්ලාම විප්ලවකාරී විදියට එහෙම නැත්නම් මේ සෙල්ලක්කාර විදියට හිතපු පළවෙනිම තරුණයා මේකට තමයි කිං කුසල ගවේචි විහෙව්වේ. ඒ හොයාගෙන යනකොට උන්වහන්සේ අලුතෙන් ලෝකට එකතු කරපු සැපේ ගැන කතා කරන්නයි මම මේ වෙලා ගත්තේ. ඒකට තමයි කියන්නේ විපස්සනා ප්‍රීතිය කියන්නේ. විපස්සනා ප්‍රීතියට එන්නයි ඔය දාන ප්‍රීති, සීල ප්‍රීති, සමාධි ප්‍රීති වශයෙන් ඔය අපි දන්න තේරුම් ගන්න පුළුවන් ප්‍රීති විස්තර කළේ. එතකොට මේක කළ හැක්කක් බව, කළ යුත්තක් බව, මමම කළ යුත්තක් බව වේතු ගන්නණ්ඩයි. එතකොට මොකද්ද මේ විපස්සනාවෙන් හම්බ වෙන ධ්‍යාන සුඛයටත් වැඩි වූ, ධ්‍යාන ප්‍රීතියටත් වඩා වැඩි වූ ප්‍රීතිය. ආ මේක තේරුම් අරගන්න අර පළවෙනි දාන නොදෙන පළවෙනියෙන් කතා කරපු දාන දෙවෙනි කතා කරන සීලේ නොරකින්න ධානයකින් ධාන සුඛේ නොලබන නොදක්ක කෙනෙකුට කවදාකවත් හිතා ගන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මැරෙන්න ඉස්සෙල්ලා අපි මේ ජීවිතයේ අවසාන වශයෙන් පෙන්වන ප්‍රීතිය විපස්සනා ප්‍රීතිය ලැබීම සඳහා හැකිතරම් දන් දෙන්න ඕනේ හැකිතරම් සීල් රකින්න ඕනේ සමාධි භාවනා කරන්න ඕනේ නමුත් එතනින් නතර වෙන්න නරකයි ඉදිරියට යන්න ඕනේ කියන හැඟීමක් ඇති වුණා නම් ඒ කෙනාට විශේෂ අභ්‍යාස තියෙනවා ඒ අභ්‍යාස තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. ආන්නේ විපස්සනා අභ්‍යාස ලබන වෙලාවේදී මේ ප්‍රීතිය વિશે මොන ප්‍රීතියද මෙතෙක් ලැබපු ප්‍රීතිය වලින් තියෙන ලොකුම ප්‍රීතිය වෙන නිරාමිෂ ප්‍රීතිය. එහෙම නැත්නම් විවේකජම් පීචිසුඛං කියන ඇහැ කන දිවනාසය කය මන කියන වගේ පරිබාහිර වූ මේ ප්‍රීතිය පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන හැඟීමෙන් බලන් ඉගෙන ගන්න එක තමයි අපි කියන්නේ විපස්සනා ප්‍රීතිය කියලා.